තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම සාකච්ඡාවට අදාළ මූලික මාතෘකාව පැහැදිලි කරන්න ආරම්භ කරන්නේ අපි පසුගිය සතියේ ප්‍රධාන රූප හතර පිළිබඳව පැහැදිලි කිරීම නිම කළා. ප්‍රධාන රූප හතර තමයි භූත රූප. එහෙම නැත්නම් මහා භූත රූප කියලා හඳුන්වන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ ප්‍රධාන රූප හතර ඇසුරු කොටගෙන පවතින තව ඊතා සියුම් රූප. එහෙම නැත්නම් අර මූලික රූපයන්ගේම යම් යම් ස්වરૂපයන් වෙනස් වී ආදිය තවත් රූප හැටියට 24ක් වශයෙන් සූක්ෂම රූප දැක්වෙනවා. ඒවා හැඳින්වෙන්නේ උපාදාය රූප කියලා. ඒතර උපාදාය රූප කියලා කියන්නේ අර ප්‍රධාන රූප හතර ඇසුරු කොට ඒවා පාදක කොටගෙන ඒවා උපාදාන කොටගෙන පවතින රූප කියන අර්ථය තමයි උපාදාය රූප කියලා කියන්නේ. එතකොට මේ උපාදාය රූපවල උපාදාය රූප ඔක්කොම 24ක් තියෙනවා. ඒකෙන් මූලිකම මුලින්ම දක්වන්නේ ප්‍රසාද රූප. ප්‍රසාද රූප පහ. ප්‍රසාද රූප කියලා කියන්නේ බාහිරින් පැමිණෙන ආරම්මන හඳුනා ගැනීමට ග්‍රහණය කර ගැනීමට උපකාර වෙන මේ ශරීරයේ පවතින මූලික ඔපයන් පහක්. එහෙම නැත්නම් ඒවා ආයතන හැටියට හඳුන්වනවා, ద్వාර හැටියට හඳුන්වනවා, විවිධ නම් වලින් විවිධ තැන්වල දක්වනවා ඒ ඒ තැනට ගැලපෙන අර්ථයෙන්. එතකොට ඒවා ප්‍රසාද රූප කියලා කියන්නේ යම්කිසි ඔපයක් වගේ. අර අදාළ ආරම්මණය ඇවිදින් පතිත වෙන්නට සුදුසු ආකාරයට තමයි එතන ඒ රූප කොටාසේ සැකසීලා තියෙන්නේ. ඒ නිසා තමයි මේවට ප්‍රසාද රූප කියලා කියන්නේ. ඒතර ඉබ්බන්දු ප්‍රසාද රූප පහක් තියෙනවා. චක්කු, සෝත, ඝාන, જીවහා, කාය කියලා. එතකොට චක්සු ප්‍රසාදයට තමයි රූපය, රූප ඡායාව හඳුනා ගන්න. එහෙම නැත්නම් රූප ඡායාව ග්‍රහණය කරන්නේ චක්සු ප්‍රසාදය. හරියට ඒක අර කැඩපතක ඔපය හොඳට තිබුණොත් ඒ රූප ඡායාවෙහි පතිත වෙන්නේ. අන්න ඒ වගේ අර රූප සටහන් වල ප්‍රතිබිම්බය ග්‍රහණය කරන්නට පුළුවන් විදිහේ සූක්ෂම ඔපයක් ඇසේ පිහිටලා තියෙනවා. එතකොට ඒක මේ මාංශමය වශයෙන් අපට පේන ඇහැ නෙමෙයි ඒ ඇහි අර රූප සටහන් වෙන තැන පවතින ඉතා කුඩා කොටසක තියෙන කර්ම ශක්තියෙන් ජනිත වුණු ඉතාම සූක්ෂම රූප කොටාසය. එතකොට ඒ රූප කොටාසය අර පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප නිසාම තමයි හැදිලා තියෙන්නේ. මහා භූත රූප හතර නැත්තම් අර මේ අවශේෂ ප්‍රසාද රූප පිහිටන්න විදිහක් නැහැ. එතකොට මේ භූත රූපයන්ම සම්මිශ්‍රණය වෙන ආකාරයත් එක්කලා එහිම හටගන්න එක්තරා සූක්ෂම රූප කොටාසයක් තමයි මේ ප්‍රසාද රූප කියලා කියන්නේ. එතකොට ප්‍රසාද රූප ප්‍රධාන වශයෙන්ම කර්ම ශක්තියෙන් තමයි හටගන්නේ. දැන් රූප උපදවන හේතු තියෙනවනේ හතරක්. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. එතකොට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර කර්මේනොත් ජනිත කරනවා, චිත්තේනොත් ජනිත කරනවා, ආහාරේනොත් ජනිත කරනවා, ඍතු කියලා කියන උණුසුම උණුසුමේනොත් ජනිත කරනවා. මේ හතරෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප ජනිත කරනවා. හැබැයි එහෙම ජනිත කලාට මේ ප්‍රසාද රූප ජනිත වෙන්නේ කර්ම ශක්තියෙන් හටගන්නා සූක්ෂම රූප කොටාසයක් හැටියට. එතකොට ප්‍රධාන වශයෙන්ම දැන් කර්ම ශක්තියෙන්වත් අර පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප ජනිත කරනෝනේ. අන්නේ ජනිත කරන රූප කලාපයන්හි පවතින එක්තරා සූක්ෂම රූප කොටාසයක් තමයි මේ ප්‍රසාද රූප කියලා කියන්නේ. එතකොට ඒ කර්ම වේගය වෙනස් වෙනකොට අර ප්‍රසාද රූප වෙනස් වෙන්න පුළුවන්. එතකොට අරමුණු ග්‍රහණය කරගැනීමේ හැකියාව උස් පහත් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රධාන රූප හතර වෙන මහා භූත රූප ඇසුරු කරමින් කර්ම ශක්තියෙන් ජනිත වෙන්නා වූ ඊටාම සූක්ෂම රූප කොටසය ප්‍රසාද රූප හැටියට හඳුන්වනවා. ඒ ප්‍රසාද රූප ඒ ඒ තැන පිහිටලා තියෙන එක් එක් ආකාරයට. ඒ එක් එක් ආකාරයට පිහිටලා තියෙන ඇයි? දැන් ඇසින් රූපය හඳුනා ගන්න. එහෙම නැත්නම් වර්ණ සටහන හඳුනා ගන්න ඇසෙන්. හැබැයි කනෙන් හඳුනා ගන්න වර්ණය නෙමෙයි ශබ්දය. එතන ශබ්දය පතිත වෙන්නට ඊට වඩා වෙනස් ග්‍රාහකයක් එතන තියෙන්නට. ඊළඟට නාසයෙන් හඳුනාගන්නේ ගන්ධය. ඒක ඊට වඩා වෙනස්. දිවෙන් හඳුනාගන්නේ රසය. කයින් හඳුනාගන්නේ පොට්ටබ්බය. පොට්ටබ්බ හැටියට අපට දැනෙන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මහා භූත රූප හතරම. මහා භූත රූප තුන. තුන තමයි අපිට පොට්ටබ්බ හැටියට දැනෙන්නේ. එතකොට මේ මේවා ග්‍රහණය කරගන්නට යෝග්‍ය විදිහට ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන්හි සාංශාරික කර්ම ශක්තිය මත ජනිත වෙලා තියෙන තා සූක්ෂම රූප කොටාසයක් තමයි මේ ප්‍රසාද රූප කියලා කියන්නේ. ඒතර මහානායක හම්බුරේක පැහැදිලි කරනවා චක්සු ප්‍රසාදය, ශ්‍රෝත්‍ර ප්‍රසාදය, ඝාන ප්‍රසාදය, જીවා ප්‍රසාදය, කාය ප්‍රසාදයයි ප්‍රසාද රූප පසකි. ප්‍රසාද යනු ඔපයට නමකි. කැඩපත් ආදීෙහි අන්‍ය වස්තුන්ගේ ඡායාවන්ට ඇතුළු වී සිටීමට යෝග්‍ය ස්වභාවයක් ඇත්තේ. ඔපයයි කියනුයේ එයටය. සත්ව ශරීරයන්හිද රූපාදී ආරම්මණයන්ගේ ඡායා ප්‍රවේශ වීමට යෝග්‍ය වූ කර්මයෙන් හටගත්තා වූ චක්සුර් විඤ්ඤාදීන්ට නිස්සය වන්නා වූ ඔපපසක් ඇත්තේ. ප්‍රසාද රූපයයි කියනුයේ ඒ උපගතිවලට ඒවා ඉන්ද්‍රියයයිද කියනු ලැබේ. අර ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා ආයතන කියලා හඳුන්වනවා ඒ අමතර නම් වලිනුත් හඳුන්වනවා මේ ප්‍රසාද රූප. තර චක්සු ප්‍රසාදය රූපයන් දක්නා වූ චක්ෂුර් විඥානය උපදන ස්ථානයේ වූ ඇස තුල පිහිටි උපය චක්සු ප්‍රසාදය. එතකොට දැන් චක්කු විඥාණය පහළ වෙන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ චක්සු ප්‍රසාදය තිබුණොත් විතරයි. මොකද චක්සු ප්‍රසාදය තිබුණොත් තමයි රූප ඡායාවන්ට පතිත වෙන්න පුළුවන් වෙන්නේ. රූප ඡායාවන් පතිත වුණොත් තමයි ඒවා හඳුනා ගැනීම වශයෙන් චක්කු විඥානයක් හටගන්නේ. දැන් අපි නිතරම පැහැදිලි කරගන්නවානේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අසත් රූපයත් එකතු වුනහම තමයි චක්කු විඥානේ පහළ වෙනවා. එතකොට ඇසයි රූපයයි එකතුයි මේ මූලික පදනම සැකසෙන්නේ මේ ඇසේ තියෙන ප්‍රසාද රූපය නිසායි. ඒ ප්‍රසාද රූපය නැත්තම් අර රූප ඡායාවට පතිත වෙන්නට අවකාශයක් නැහැ. එය දැරීමය, බැඳීමය, පැසවීමය, පිම්බවීම යන සිව් කිසෙන් සතර මහා භූතයන්ගෙන් උපකාර ලබමින් විත්තු චිත්ත ආහාරයන්ගේ උපස්තම්භනය ලබමින් වර්ණ ගන්ධ ආදීන් විසින් පිරිවරන ලදුව ඇසේ කලෙවුන් ක්‍රියාව මැද සිවි සතක පොළොනේහි පැතිර සිටන තෙලක් මෙන් පැතිර පිහිටා තිබේ. එතකොට දැන් මේ මුලින් කියන ටික ඊටාත්ම වැදගත් වෙනවා. මේ චක්සු ප්‍රසාදය කොහොමද තියෙන්නේ? දැරීම, බැඳීම, පැසවීම, පිම්බවීම යන සිව් කිසෙන් කෘත්‍ය හතරක් තියෙනවා. දැරීම, බැඳීම, පැසවීම, පිම්බවීම කියලා. එතකොට මේ මොනවද කියන්නේ මේ අර අපි අර මහා භූත රූප හැටියට හඳුනාගත්තු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන ධාතු හතරෙහි ප්‍රත්‍ය ඒ ධාතු හතරෙන් කෙරෙන දේ තමයි මේ වෙනත් නම් වලින් කියන්නේ. එතකොට පඨවි ධාතුව කියලා කියන්නේ කර්කශ ගුණය. ඒකෙන් අර දරා සිටීමේ ගතියක් එහි තියෙනවා. ඊට ආපෝ ධාතුවෙන් තමයි බන්ධන ගුණය ඇති කරන්නේ. තේජෝ ධාතුවෙන් තමයි පැසවීම. වායෝ ධාතුවෙන් තමයි පිම්බවීම. එතකොට මේ මේ ක්‍රියා හතරෙන් උපකාර ලබනවා මොකද්ද? මේ චක්සු ප්‍රසාද රූපය. යන සිව්කිසෙන් සතර මහා භූතයන්ගෙන් උපකාර ලබමින් ඍතු චිත්ත ආහාරයන්ගේ උපස්තම්භණය ලැබෙමින් ඒ කියන්නේ දැන් රූප උපදින හේතු හතරක් තියෙනවානේ. කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියලා හතරක් තියෙනවා. එතකොට මේ හතරෙන් දැන් මේ කර්මජ රූපයක් හැටියටනේ චක්සු ප්‍රසාදය හටගන්නේ. ඒ කර්මජ රූපයක් හැටියට හටගත්තට මේක නඩත්තු වෙන්න නම් චිත්ත, ඍතු, ආහාර කියන අවශේෂ කරුණු තුනෙහි උපස්තම්භනය ඒ කියන්නේ සහයෝගය ලැබෙන්නට ඕන. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් අපට ශරීරයේ ආහාරජ රූප කොටාස හීන වෙනකොට ඇස්පෙනීම වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි අර පෙර දිනක කතා කළේ ඇස්පෙනීම වැඩි කරන යම් යම් ආහාර වර්ග තියෙනවා. දැන් ඔය ආයුර්වේදෙ එහෙම කියනවා ලුණු විල වගේ බ්‍රාහ්මී කියලා කියනවා. එතකොට ඒවා විශේෂයෙන්ම ඇස්පෙනීම වැඩි කරනවා. ඊට පස්සේ විශේෂයෙන් මේ ඒක මොළයට මොළයේ වර්ධනයට විශේෂයෙන් උදව් වෙනවා. ඇස්වලට ගොඩක් උපකාර වෙනවා. උඳුපීලිය වගේ එතකොට ඒවා උදුපිලිය කැඳ එහෙම නැත්නම් උදුමිලිය මුල් සැපීම මේ වගේ දේවල් වලින් අර අක්ෂයෙන් අපට මේ මේ ප්‍රසාද රූප වඩා පැහැපත්ව පවත්වා ගන්නට ආහාරජ ශක්තියක් සහයෝගයේ හැටියට ලැබෙනවා. එතකොට කර්මජ රූපයක් හැටියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අරවයෙහි උපස්තම්භනය ලැබෙනවා. ඒ උපස්තම්භනේ නැති වුණොත් එහෙම අපිට හරියට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට හොඳටම ශරීරයේ මේ දැන් ආහාර අඩුකමෙන් ක්ලාන්ත වෙනකොට අපට ඇස් පෙනීම අඩු වෙන්නේ. බඩගින්න වැඩි වෙන්න වැඩි වෙන්න අපට ඇස් දෙක හොඳට තියුණු විදිහට පේන්නේ නැතුව නිකන් බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ අර ආහාරජ රූපේ උපස්තම්භනේ නැතිකම නිසා. ඊළඟට තව සමහරව ඉන්නවා සම්පූර්ණම ඇති වෙන මානසික කම්පනයන් නිසා සම්පූර්ණම S2 පේන්නේ නැතු වෙනවා. ඒ කියන්නේ දැන් එහෙම අවස්ථාවක් අපට අහන්නට ලැබුණා එක දරුවෙක් අම්මා තාත්තා ගැන නොසලකා හරලා මොකක් හරි ගැටුමක් නිසා නොසලකා හරලා සම්පූර්ණයෙන්ම ඒ අය අතහැරලම දාලා හිටියා. ඊට පස්සේ අම්මා ලෙඩ වුණයි කියලා ආරංචි වුණා ඒත් ආවේ නැහැ. ඊට පස්සේ අම්මා මිය ගියයි කියලා ආරංචි වුණා ඒත් මලගමටවත් ආවේ නැහැ. ඊට පස්සේ දැන් මේක මේ දරුවගේ මනසේ නිරන්තරයෙන් වැඩ කරනවා නිකන් ලොකු පීඩනයක් චිත්ත පීඩාවක් ඇති වෙනවා මං ගියේ නැහැනේ මං නොසලකා හැරියන්නේ ඒක සුදුසු නැහැනේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ අර දරුවා මහ ගෙදරට එනවා අම්මා හිටපු ගෙදරට. එතකොට ගෙයි දොර කඩින් ඇතුල් වෙනකොටම ලොකු මානසික කම්පනයක් ඇති වෙනවා. Taman ලොකු වරදක් කළා කියන හැඟීමත් එක්ක. එතකොට ඒ කම්පණය ඇති වෙනවත් සමගම සම්පූර්ණයෙන්ම S2 පේන්නේ නැතුව එතකොට එතනදි වෙන්නේ අර දැන් මව්පියන්ට නොසලකා හැරීමේ යම්කිසි කර්මයකුත් එතන තියෙනව නේද කියලා එකවර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කර්මය සිද්ධ වීම මේ දොරකඩින් ඇතුල් වෙනකොටම විතරක් සිද්ධ වුණා නෙමෙයිනේ. ඒක සිද්ධ වුණා නම් ඒ නිරන්තරයෙන් අර කාලවකවානුව තුල සිද්ධ වෙනවනේ. ඒ නිසා ඒක කර්මයේ බලපෑමට වඩා එතන තියෙන අර මානසික වැතිවිච්ච කම්පන. ඒ වගේ සමහරුන්ට කටහඬ සම්පූර්ණයෙන් නැති වෙනවා. කන් ඇහිම නැති වෙන්නට පුළුවන්. එතකොට ඒ වගේව අපි වෛද්‍ය පරීක්ෂණයක් කරලා බැලුවොත් එහෙනම් මොකක්වත් ප්‍රශ්නයක් කියන්න බෑ. මොකක්වත් පේන්නේ ගැටලුවක් තියෙන බවක් පේන්නේ හැබැයි අර ප්‍රසාද රූප ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන හැටියට මොකක් හරි එතන ආවරණයක් ඇති වෙනවා වෙනසක් ඇති වෙනවා සූක්ෂම විදිහට. එතකොට එතනදී අර චිත්තජ රූපවල සහයෝගය එතනට අවශ්‍යයි කියන එක අපට පේනවා. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් අපි කැමරාවේ කැමරා කාචය අපි ගන්න පින්තූරයට අනුව අපිට කරකවලා ඒක ફોકસ කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපිට අපේ මනස මෙහෙයවලා පුළුවන්කම තියෙනවා මේ ඇසේ රූප කොටාස අවශ්‍ය විදිහට ફોકસ කරන්න. ඒ නිසා සමහර වෙලාවට මම පෙර දිනකත් කිව්වා අපට ඕනනම් දැන් මදුරු දලක් දාලා ඉන්න තැනක අපි අපි ඇඳේ හරි පුටුවේ හරි වටේට මදුරු දලක් දාලා දාගෙන නම් ඉන්නේ අපට ඕන නම් ඒ මදුරු දල පේන්නේ නැතුව ඉන් එපිට ඕන නම් බලන්න පුළුවන් මදුරු දලෙන් කිසිදු බාධාවක් නොව. ඕන නම් මදුරු දලත් පෙනෙමින් ඒක ඇතුලෙන් බාහිර පෙනෙන්නට එහෙම බලන්නත් පුළුවන්. එතකොට ඒ මොකන්ද වෙන්නේ? මදුරු දැලට අවධානය යොමු කළාට පස්සේ එතනට ફોકસ කළාට පස්සේ අපිට මදුරු දැල පැහැදිලිව පෙනෙමින් එතනින් එහා පැත්තේ දැල දැල ඇතුලෙන් බාහිර සටහන් පෙරේ. හැබැයි අපි මදුරුදල කියන තැනට ફોકસ කරන්නේ නැතුව සම්පූර්ණයෙන් එළියේ බාහිර අවකාශයට අපි නේත්‍ර දෘෂ්ටිය ફોકસ කළොත් එතකොට අපි ඉලක්ක ගත කළොත් යොමු කළොත් අපිට බාහිර පැහැදිලිව පේන්න ගන්නවා මතුරු දැල කියන සංඥාව එච්චර පැහැදිලි නෑ ඒක යාන්තම් බොඳ වෙලා යන්තමට තියෙන්නේ අර බාහිර රූපය තාම පැහැදිලිව පේන්න ගන්න. ඉතින් අපි කැමරා කාචනොත් ඒකයි කරන්නේ අපිට ඕන ළඟ තියෙන රූපේ පැහැදිලිව දුර තියෙන එක බොඳ කරලා පින්තූර ගන්න පුළුවන්. ඕන ළඟ තියෙන එක බොඳ වෙන්නලා දුර තියෙන එක පැහැදිලි වෙන හැටියට අපිට පින්තූර ගන්න පුළුවන්. ඒ විදිහට අර කැමරාවේ කාච අපිට වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට අක්ෂිකාචයේ යම් යම් වෙනස්කම් ඇති කරන්න පුළුවන්. එතකොට මේ වෙනස්කම් ඇති වෙන්නේ මොකක් මතද? අපේ චිත්තය මත. අපි මෙහෙම කරන්න ඕන, මෙහෙම බලන්න ඕන කියලා හිතලා හිතනකොට තමයි හිතලා මේ විදිහට හසුරුවනකොට තමයි ඒ ඒ නේත්‍ර දෘෂ්ටිය වෙනස් වෙන්නේ. එතකොට දැන් ඒක අපිට පැහැදිලි කරන්න ඕනේ මොකක් සඳහාද මේ චිත්තජ රූපවල සහයෝගී උපස්තම්භනය. කොයි විදිහටද ලැබෙන්නේ කියලා. ඊළඟට ඍතුජ රූප. ඍතුජ රූප කියලා කියන්නේ උණුසුම. දැන් අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ ඇස්පෙනීම වෙනස් වෙනවා. ඇස්පෙනීම අඩු වෙනවා. එතකොට හොඳට සිසිල් පරිසරයක ඉන්නකොට ඇඟේ උෂ්ණත්වය අඩු වෙනකොට හොඳට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. ඊළඟට ඇහි රුධිර පීඩනය වැඩි වෙනකොට ඒත් පෙනීම වෙනස් වෙනවා. එතකොට ඒ වාගේ පැහැදිලිවම මේ උණුසුම මත අපේ ඇස්වල පෙනීම අඩු වැඩිවීම අපිට ප්‍රායෝගිකව වුණත් අත්දකින්නට පුළුවන්. ඉතින් එතකොට ওই විදිහට අර ගන්න ආහාර මත ඊළඟට දැන් විශේෂයෙන් ප්‍රෝටීන් බහුල ආහාර වගේ ගත්තන් පස්සේ සමහර කෙනෙකුට අර ඇස්වල තියෙන පුංචි පුංචි අපහසුතා වෙනස් වෙලා ගිහිල්ලා හොඳට පැහැදිලිව ඇහැ පෙනෙන්නට ගන්නවා. අර වගේ අර උඳු පියලිය. එතකොට මේ තව ඒ ඇහැ පැහැපත් කරන විදිහේ ඖෂධ වර්ග පාවිච්චි කරනකොට ඒවයින් ආහාරජ උපස්තම්භනයක් ඇති වෙනවා. අපි සිතන ආකාරය මත චිත්තජ උපස්තම්භනයක් ඇති වෙනවා. ඊළඟට ශරීර උෂ්ණත්වය උස්පහත් වීම මත ඍතුජ උපස්තම්භනයක් ඇති වෙනවා. එතකොට චිත්ත ඍතු ආහාර කියන මේ හේතු තුනෙන්ම උපද්දවන රූප කලාප චක්සු ප්‍රසාදේ තීව්‍රතාවයේ අඩු වැඩි වෙන්න හේතු වෙන චක්සු ප්‍රසාදය කියන්නේ කර්මජ රූපයක්. කර්මයෙන් තමයි හටගන්නේ. කර්මයෙන් හටගත්තට ඒක පඨවි ආපෝතේජෝ ආයෝ කියන මේ ප්‍රධාන ධාතු හතරෙන් සම්පූර්ණයෙන්ම ඒවෙන් උපකාරය ලබනවා. ඊට පස්සේ ඍතුජ චිත්තජ ආහාරජ කියන රූපයන්ගෙන් සහයෝගය ලබනවා. එහෙම ලබමින් වර්ණ ගන්ධාදීන් විසින් පිරිවරණ ලදුව. වර්ණ ගන්ධාදීන් විසින් පිරිවරණා කියලා කියන්නේ දැන් අපි කිව්වා පසුගිය මහා භූත රූප පැහැදිලි කරනකොට මහා භූත රූප හතර විතරක් වෙනම තියෙන්නේ නැහැ. මහා භූත රූප හතර තියෙනවා නම් අනිවාර්යෙන් එතන තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මූලික අවශේෂ රූප කලාප හතරක් එතන තියෙනවාමයි. ඒ මොකද රූප කලාපයක අවම වශයෙන් රූප 8ක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස උජ. එතකොට මේ 8කට වඩා අඩු රූප කලාප මේ විශ්වය තුල හැදෙන්නේ නැහැ, සැකසෙන්නේ නැහැ. එතකොට අවම රූප කලාපය රූප 8ක් තියෙනවා. ඒ නිසා ඒක හඳුන්වනවා සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක කියලා කියන්නේ අෂ්ට කියලා කියන්නේ 8ක් කියන එක. සුද්ධාෂ්ටක කියලා කියන්නේ මූලික වශයෙන්. මේ කියන්නේ අමතරව වෙන වෙන ඒවා එකතු වෙන්නේ නැතුව ප්‍රകෘතියෙන්ම ස්වභාවයෙන්ම සැකසෙන මූලික රූප අට කියන අර්ථයෙන් තමයි සුද්ධාෂ්ටක කියලා කියන්නේ. එතකොට මේ විශ්වය සැකසීලා තියෙන මේ රූප සමස්ත රූප ගත්තන් පස්සේ ඒකේ කුඩාම රූප කලාපය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඔය අටෙන් තමයි හැදිලා තින්නේ. ඊට පස්සේ ඒකට චක්සු ප්‍රසාදය එකතු වෙනන් පස්සේ නවයක් වෙනවා. ඒකට ජීවිතේන්ද්‍රිය රූප එකතු වෙනන් පස්සේ 10ක් වෙනවා. අන්න එහෙම එහෙම ඊළඟ ඊළඟ රූප කලාප ඊට වඩා වැඩි ප්‍රමාණයකින් බන්ධනය වෙනවා. එතකොට ඒකේ ඒකේ කලාපය අර කලාපයට වඩා රූප කීපයක් වැඩි. එතකොට අවම වශයෙන් රූප 8ක් තියෙනවා. කර්ම ශක්තියෙන් හටගත්තත්, චිත්ත ශක්තියෙන් හටගත්තත්, උණුසුමෙන් හටගත්තත්, ආහාරයෙන් හටගත්තත් මේ හේතු හතරෙන් කවර හේතුවකින් හටගත්තා වුණත් අවම කුඩාම රූප කලාපේ අනිවාර්යෙන් රූප 8ක් තියෙනවා. ඒකයි සුද්ධාෂ්ටක කලාපයයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මෙතන මේ චක්සු ප්‍රසාදේ හටගන්නේ අර සුද්ධාෂ්ටක කලාපයක. සුද්ධාෂ්ටක කලාපේ නැත්තම් චක්සු ප්‍රසාදේ පිහිටන්නට තැනක් නැහැ. ඒතර සුද්ධාෂ්ටක කලාපේ පටවියාපෝ තේජෝ වායෝ හතර ගැන මුලින් කිව්වා. ඊළඟට කර්මචිත්ත මේ ඍතු ආහාරයන්ගේ උපස්තම්භනය ගැන කිව්වා ඊළඟට වර්ණ ගන්ධ ආදීන් විසින් පිරිවරන ලදුව. එතකොට අවශේෂ අර වර්ණ ගන්ධ කියන වර්ණ ගන්ධ රස ඕජා කියන මේ හතරත් ඒක ඇතුලේ අනිවාර්යෙන් තියෙනවා. එතකොට ඒ වයින්ොත් පිරිවරාගෙන තමයි මේ චක්සුප්පසාදයේ නැමැති රූපය පවතී. පිරිවරණ ලදුව ඇසේ කලුඉඟිරියාව මැද සිවි සතක පුළුණෙහි පැතිර සිටන තෙලක් මෙන් පැතිර පිහිටා සිටේ. ඒ කියන්නේ අපේ අක්ෂි කාචයේහි මේක තරලයක් වගේ තියෙන ඒ අක්ෂි කාචයේ මත මේ කර්ම ශක්තියෙන් හටගන්නා වූ මේ රූප කොටාසය අර පුළුන් වල තෙල් පැතිර තියෙනා වගේ අර තරලෙහි සම්පූර්ණම පැතිර තියනවා කියන කාරණයයි මේ පැහැදිලි කරන්නේ. ඒ ඔපයෙහි ඉදිරියෙහි තිබෙන රූපයන්ගේ පිළිඹිබ ඡායා පහළ වූ කල්හි දක්නා සිත වූ චක්ෂු විඥානය උපදී. එයට දැකීමයිද පෙනීමයිද කියනු ලැබේ. එතකොට එහි අර වතුර බඳුනක රූප ඡායාවන් වැටුණා වගේ එහෙම නැත්නම් කැඩපතක රූප ඡායාවන් පතිත වුණා වගේ අර චක්සු ප්‍රසාද රූප තියෙන තැනට මේ රූප ඡායාවන් පතිත වෙච්ච ගමන් එය හඳුනා ගන්නා වූ සිතක් පහළ වෙනවා ඒකට කියනවා චක්කු විඥානයයි කියලා ඒ චක්කු විඥානේ පහළ වීමටම තමයි දැකීම පෙනීම කියන නම් භාවිතා කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී චක්ෂු ප්‍රසාදයේ පිහිටි ස්ථානයේ ප්‍රමාණය උකුණු හිසක් පමණ වන බව අත්තසාලිනී ආදී බොහෝ අභිධර්ම ග්‍රන්ථවල දක්වා තිබේ. මහා නාමස්තරයන් වහන්සේගේ පටිසම්භිදා මග්ගට කතාවේ වනාහි ඒ ප්‍රමාණය ඒ අනුවෙන් මුම් පියල්ලක් පමණ වන බව දක්වා තිබේ. සෑම දිනාගේම අවයව එක් ප්‍රමාණයකින්ම පිහිටා නැති බැවින් කියන ලද ප්‍රමාණ දෙකින්ම චක්සු ප්‍රසාදයේ ඇතැයි සිතිය හැකියි. ඒ ප්‍රමාණ දක්වා තිබෙන්නේද මනුෂ්‍ය චක්ෂු ප්‍රසාදය ගැනයි. අන්‍ය සත්වයන්ට එයට කුඩා වූද මහත් වූද චක්ෂු ප්‍රසාද විය හැකිය. ඇතැම් ආචාර්යවරයෝ බුදුගොස් හිමියන්ගේ හා මහානාම හිමියන්ගේ කීම් දෙකම සත්‍යත්වයට පැමිණවීම සඳහා චක්ෂු ප්‍රසාදයේ ඇසේ තිබෙන සැටියෙන් මුල් පියල්ලක් පමණ යයිද සූරා ගුලි කළහොත් උකුණු හිසක් පමණ වේයයිද කියලා. එතකොට දැන් මේ එක එක ආචාර්ය මත තියෙන්නේ මේක පිළිහිලා තියෙන ආකාරය පිළිබඳව. ඉතින් දැන් අපි නවීන වශයෙන් හුඟක් ලෝකේ ප්‍රකට වෙලා තියෙන භෞතික විද්‍යාව අරගෙන බැලුවොත් භෞතික විද්‍යාව මේක තවත් විදිහකට පැහැදිලි කරන්න පුළුවන්. ඒ භෞතික විද්‍යා දෘෂ්ටියට එහෙම නැත්නම් ඒ උපකරණ වලට හසු වෙන ඒ අයගේ විද්‍යාත්මක පැහැදිලි කිරීමත් එක්ක මේක තව විදිහකට කියන්න පුළුවන්. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුව සඳහන් කරනවා උකුණු හිසක් පමණ ප්‍රදේශයක ප්‍රමාණයක තමයි මේ චක්සු ප්‍රසාදය රූප පිහිටලා තියෙන්නේ කියලා. එතකොට මහානාම හාමුදුරුව අට කතාවේ දක්වනවා මේක මොම් පියල්ලාවක් පමණ ප්‍රමාණයෙහි පිහිටලා තියෙනවා කියලා. එතකොට ඉතින් සමහර ආචාර්යවරු ඒ දෙකම එකතු කරලා මේක පැතිරලා තියෙනකොට මොම්පියල්ලාවක් විතර ප්‍රමාණයක පැතිරලා තියෙනවා සූර්ලා එකතු කළොත් උකුණු හිසක් තරම් පුංචි ප්‍රමාණයක් තමයි කියලා එහෙමත් පැහැදිලි කරනවා. ඉතින් අපිට ඒක එච්චර ලොකු ගැටලුවක් නෑ කොච්චර ප්‍රමාණයකද කියන එක. මොකද මේ කතා කරන්නේ මේ මනුස්ස ඇස ගැනයි. ඉතින් ඇහැ වඩා කුඩා සත්තු. දැන් අපි හිතමුකෝ පුංචි සතෙක් ගත්තන් පස්සේ මේ මැස්සෙක් ගත්තන් පස්සේ ඒ ඒ මැස්සටත් මේ අසක් තියෙනවනේ එතකොට ඒකෙත් මේ ප්‍රසාද රූපයක් තියෙනවනේ රූප ඡායාවන් පතිත වෙන විදිහ. එතකොට ඒක අපේ හැතරම් ලොකු නැහැනේ. එතකොට අපේ හැට වඩා ලොකු සතෙක්ගේ ඇහක් ගත්තොත් එතකොට චක්ෂු ප්‍රසාද ඊට වඩා වැඩි වෙන්න පුළුවන් පිහිටලා තියෙන ප්‍රමාණය. ඉතින් වගේ ඒ ප්‍රමාණයන්හි යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. අපිට අභිධර්මයට අනුව හඳුනා ගැනීම වැදගත් වෙන්නේ මේ චක්සුප්‍රසාදය කියලා කියන්නේ රූප ඡායාවන් පතිත වීමට උපකාර වෙන්නා වූ කර්ම ශක්තියෙන් ජනිත වෙන ඒ වගේම පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජාදීන් සහාය ලබන විශේෂයෙන් පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් සහාය ලබන වර්ණ ගන්ධ රස ඕජාදී පිරිවරාගත්තු ඊළඟට චිත්ත ඍතු ආහාර කියන මූලයන්ගෙන් හටගත්තු රූප කොටාස වලින් උපස්තම්භණය ලබන එක්තරා රූප කොටාසයක්. ඒතර මේ රූප කොටාසේ හටගත්නේ කර්මජ රූප හැටියට කර්ම ශක්තියනොයි හටගන්නේ. ඒක එක් එක්කෙනාගේ සත්වයාට අනුව අක්ෂයේහි පිහිටලා තියෙන ප්‍රමාණයන් ආදිය අඩු වැඩි වෙන්නට පුළුවන්. භූත රූප සතරය වර්ණය ගන්ධය රසය ඕජාවය ජීවිතේන්ද්‍රය යන රූප නවය හා එක්ව චක්සු ප්‍රසාදේ උපදී. දැන් අපි කියවනේ අර සුද්ධාෂ්ටක රූප කලාපය කියලා පුංචිම රූප කලාපය ගත්තහම ඒකේ තියෙනවා රූප 8ක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. එතකොට මේ රූප 8ට තව එකතු වෙනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා. ඒ ජීවිතේන්ද්‍රිය රූපය කියන එක එන්නේ විඥානයක් සහිත ශරීරවල පමණයි. දැන් අපි හිතමු ගල් ගල් කැටයක් ගත්තොත්, ලී දණ්ඩක් ගත්තොත් ඒකේ ජීවිතේන්ද්‍රිය රූපය කියලා එකක් නැහැ. ඒකේ තියෙන අර සුද්ධාෂ්ටක රූප කලාප තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හැබැයි අපේ ශරීරයේ හට ගන්නා රූප කොටස්වල අර සුද්ධාෂ්ටක රූප කලාපයට තව එකතු වෙලා තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපේ. ජීවිතේන්ද්‍රිය රූපේ කියලා කියන්නේ කර්ම ශක්තියෙන් හටගන්නා රූප කොටස. සමස්ත රූපයන් පුරාම විසිරී පැතිරී පවතින සූක්ෂම රූප කොටස. ඒ රූප කොටසෙන් තමයි අර මුල් රූප බිඳි බිඳි යනකොට ඒහා සමාන රූප උපද්දවමින් මේ අඛණ්ඩව මේ කය නඩත්තු කරන්නේ කය හැඩය, කය ස්වභාවය නඩත්තු කරගෙන යන්නේ අර ජීවිතේන්ද්‍රිය රූපය විසින්. එහෙම නැත්නම් දැන් එකක් බිඳුනට පස්සේ එතනින් අහෝසි වෙන්නට පුළුවන්. එහෙම අහෝසි නොවි මේක දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන යන්නේ සසරේ කරන ලද කුසල කුසල කර්ම ශක්තිය විසින් ජනිත කරන රූප කොට. දවටෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන ජීවිතේන්ද්‍රිය රූප. එතකොට දැන් අර රූප 8ට ඒ කියන්නේ සුද්ධාෂ්ටක කලාපේට ජීවිතේන්ද්‍රිය රූපයක් එකතු වුනහම එතන එතකොට 9ක්. එතකොට ඒක නවක කලාපයක් කියලායි හඳුන්වන්නේ. අන්නේ නවක කලාපේට චක්සු ප්‍රසාදේ නැමැති කර්මජ රූපයක් එකතු වුනහම 10යි. එතකොට ඒක හඳුන්වනවා දසක කලාපයක් කියලා. දසක කියලා කියන්නේ රූප 10ක් තියෙන. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ප්‍රධාන හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියන අවශේෂ හතරයි ජීවිතේන්ද්‍රිය රූපයයි චක්සු ප්‍රසාදයයි කියන ওই ටික එකතු වුනහම රූප 10ක් තියෙනවා ඒක චක්කු දසක චක්කු දසක කියලා කියන්නේ චක්සු ප්‍රසාදයේ සහිත වූ රූප 10 කියන අර්ථයෙන් ඒක චක්කු දසක රූප කලාපයයි කියලා හඳුන්වනවා චක්ෂු ප්‍රසාදයේ සහිත වූ ඒ දශකය ඒ දශයක් වූ ඉතිරි රූප පිණ්ඩයට චක්ෂු දශක කලාපයයි කියනු ලැබේ. ඉතිරි රූප නවයෙන් වෙන්ව චක්ෂු ප්‍රසාද රූපයට පමණක් නූපදිය හැකියි. එතකොට මේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා සහ ජීවිතේන්ද්‍රිය කියන රූප නමය නැතුව චක්සු ප්‍රසාද රූපයට විතරක් වෙනම හටගන්න බෑ. කර්ම ශක්තියෙන් හටගත්තා වුණාට මනුෂ්‍ය ශරීරයක එහෙම හටගන්න බෑ ඒක. උකුණු හිස් මුල් පියලිවල ප්‍රමාණය කියනුයේ චක්සු ප්‍රසාදයට නොව චක්කු දසක කලාප පිහිටි අක්ෂි පටලවලට. එතකොට මේ <laughs> දැන් මේක නායක හඳුරු පටලව ගනී කියලා මේක තවත් පැහැදිලි කරනවා. දැන් මේ රූප රූපවල ස්වභාවය ඊටාම සූක්ෂමයි. එතකොට පරමාණුවක් කියන තැනකත් රූප කලාප දහස් ගණනක් තියෙන්නට පුළුවන් කියලා අපි පසුගිය සතියේ ඉගෙන ගත්තා. එතකොට දැන් මේ උකුණු හිසක් මුං පියල්ලාවක් ප්‍රමාණය කියලා කියන්නේ මේ චක්සු ප්‍රසාදයේ ස්වභාවය කියන්නට නෙමෙයි. ඒ චක්සු ප්‍රසාදයේ ඇහි කොච්චරක ප්‍රමාණයක් තුල පැතිරිලා තියනවද, පිහිටලා තියනවද කියන ඒ අවකාශය ගැන පැහැදිලි කරන්නයි අර උපුණ හිස පොම්පියලි වගේ උපමාවන් ගත්තේ. ඒකේ පැතිරලා තියෙන ප්‍රමාණය පැහැදිලි කරන්න. චක්කු දසක කලාපේ ඊතා කුඩාය. උකුණ හිසකින් ප්‍රමාණ කරන සිවිපටල සතෙහි දහස් ගණන් චක්කු දසක කලාප ඇත්තේ. එතකොට අපි හිතමු උකුණ හිසක ප්‍රමාණය නම් අර ඇසේ මේ ප්‍රසාද රූප පිහිටලා තියෙන්නේ ඔය ප්‍රමාණය ඇතුලේ අර චක්කු දසක රූප කලාප චක්සුත් ප්‍රසාද රූපේ විතරක් නෙමෙයි ඒක තනියෙන් පිහිටන්නේ නැහැ ඒක අර දසක කලාපයක් හැටියට පිහිටන්නේ ඒ දසක කලාප දහස් ගණනක් තියෙන්න පුළුවන් අර උකුණු හිසක් වගේ තා කුඩා තැනක එක් එක් අසක ගත කළ ආයු ප්‍රමාණයගේ වශයෙන් කියතොත් 49 වර්ගයක හෝ 51 වර්ගයක චක්සු ප්‍රසාද ඇති බව කිය යුතුය. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි පසුගිය සතිවල කතා කළා මේ රූපයක අවශ්‍ය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණයක් කියලා කියන්නේ සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට ගත වෙන කාලය. එතකොට ඒකේ ඒක චිත්තක්ෂණයක අනුචිත්තක්ෂණ තුනක් තියෙනවා. උත්පාද, ත්‍ිති, භංග කියලා. එතකොට චිත්තක්ෂණ 17ක් කිව්වහම අනුචිත්තක්ෂණ 3 ගානේ 3 වරක් 17 51ක්. එතකොට රූපයක ආයු කාලය අර උත්පාද ප්‍රතිභංග කියන අවස්ථාව වශයෙන් ගත්තොත් අනුචිත්තක්ෂණ 51ක් තියෙනවා. ඒ 51න් එක අනුචිත්තක්ෂණයක් ගත වෙනවා රූපයට උපදින්න. තව අනුචිත්තක්ෂණයක් ගත වෙනවා රූපයට නිරුද්ධ වෙන්න. එතකොට ඉපදීමේ චිත්තක් අනුචිත්තක්ෂණයයි නිරුද්ධ වීමේ අනුචිත්තක්ෂණයයි අතහැරියන් පස්සේ මැද්දේ තව ඉතුරු වෙනවා 49ක් අනුචිත්තක්ෂණ 49. ඔය අනුචිත්තක්ෂණ 49 පුරාම යලි යලි රූප කොටාස උපද්දවන්නට පුළුවන්කම තියෙනවා. උපද්දවන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ එක් එක් ප්‍රමාණයේ රූප කලාප තියෙන්නට පුළුවන්. මොකද පස්සේ පස්සේ ඉපදිච්ච රූප කලාප. එතකොට මේ ඇසේ තියෙන්න පුළුවන් ඉපද උපදිමින් තියෙන චක්සු ප්‍රසාද රූප කලාප තියෙන්නට පුළුවන්. ඊට පස්සේ ඉපදිලා පළවෙනි අනුචිත්තක්ෂණයේ තියෙන රූප කලාප තියෙන්න පුළුවන්. ඉපදිලා දෙවෙනි චිත්තක්ෂණේ, තුන්වෙනි චිත්තක්ෂණේ, හතරවෙනි චිත්තක්ෂණේ මේ විදිහට 50 වෙනි චිත්තක්ෂණය දක්වා ගිය දශක රූප කලාප තියෙන්න පුළුවන් චක්කු දශක රූප කලාප තියෙන්නට පුළුවන් ඊට පස්සේ 51 වෙනි එකේදී අභාව ප්‍රාප්ත වෙන නිරුද්ධ වෙන අවස්ථාව තියෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අර උකුණු හිසක් ආදී වශයෙන් මේ ගණනය කරන්නේ ඒ චක්සු ප්‍රසාදයේ පිළිබඳ නෙමෙයි ඒක පැතිරලා තියෙන ප්‍රමාණයයි ඒ ඒ කුඩා තැනක දහස් ගණනක් ලක්ෂ ගණනක් ඒ රූප තියෙන්නට පුළුවන් ඒව අතරත් එක් අනුචිත්තක්ෂණයක් අනුචිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් 50ක් දක්වා ගත වුණු රූප කලාප තියෙන්නට පුළුවන් කියන එකයි නායක හඳුරු පැහැදිලි කරන්නේ. ඒක උන්වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම එක් චිත්තක්ෂණයක ආශ කුඩාක්ෂණ තුනක් වන බැවින් කුඩාක්ෂණයන්ගේ වශයෙන් රූප කලාපයක ආශ ක්ෂණ 150ක් වේ කියන්නේ 51ක්. ඉපදෙන බිඳෙන ශන දෙක හල කලෙහි රූප කලාපයක පවත්නා ශන 49ක් වේ. ඇසෙහි චක්සු දසක කලාප ශනයක් පාසාම අලුතෙන් උපදී. ශන 50ක් ආශගේ වූ කලාපය 51 වන ශනේදී නිරුද්ධ වෙති. පරණ කලාප නිරුද්ධ වීමෙන් වන අඩුව පිරවි පිරීමට ශනයක් පාසාම චක්කු දසක කලාප උපදනා බැවින් ඇසක උපදනා චක්කු දසක කලාපයෝද ඉපද එක් චිත්තක්ෂණයක් ගත කළා වූද චිත්තක්ෂණ දෙකක් ගත කළා වූද චිත්තක්ෂණ තුනක් ගත කළා වූද චිත්තක්ෂණ සතරේ පටන් 49 දක්වා ගත කළා වූද 51 වන චිත්තක්ෂණයට පැමිණ මිදෙන්නා වූද චක්කු දසක කලාපය ඇත්තා සෝත දසක කලාප ආදීන්ගේ පවත්නා ක්‍රමයේ දේශේ එතකොට ওই විදිහට රූප කලාපවල ආයු කාලය සහ පැවැත්මේ ස්වභාවය එතකොට දැන් ওই විදිහටම තමයි අනෙක් ප්‍රසාද රූප ටිකේ ස්වභාවය. හැබැයි මේ චක්සු ප්‍රසාද රූපය වගේ ස්වરૂපයකින් නෙමෙයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ වෙනස් වෙනස් ස්වરૂපවලින්. හැබැයි ඒවත් කර්ම ශක්තියෙන් හටගන්නා වූ සූක්ෂම රූප. දැන් චක්සු ප්‍රසාද රූපයයි කියන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලිව එහෙන්වත් උපකරණයකින්වත් දැක ගන්නට පහසු නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදීවත් අපිට ඒවැ මූලික ස්වરૂපයන් දකින්න පහසු නැහැ. එතකොට මේ උපාදාය රූප හැටියට දක්වන මේ තා සූක්ෂම රූප අපිට කොහොමත් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒවා ඊටාම සූක්ෂම රූප. එතකොට ඒ කර්ම ශක්තියෙන් හටගන්නා මේ ප්‍රසාද රූප එක් එක් තැන එක එක කෘත්‍ය කරන්නට සුදුසු විදිහට තමයි පහළ වෙන්නේ. ඒතර ඇසේ පහළ වෙන ප්‍රසාද රූප දර්ශන ග්‍රහණය කරන්නට වර්ණ සටහන් ග්‍රහණය කරන්නට යෝග්‍ය ආකාරයෙන් පහළ වෙන්නේ. ඒ බඳු උපයක් තමයි එහි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සෝත ප්‍රසාදය ශබ්දයේ ප්‍රතිබිම්බය හෙවත් ඡායාව පිවිසීමට යෝග්‍ය වූ ශෝත විඥානයාගේ උත්පත්ති ස්ථානය වූ කනෙහි පිහිටියා වූ සතර මහා භූතයන්ගේ ඔපය ශෝත ප්‍රසාද රූපය. එතකොට දැන් සෝත ප්‍රසාදේ පිහිටන්න පුළුවන් වෙන්නේ තර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප තියෙන තැනක. මහා භූත රූප හතර තියෙනවා නම් එතන වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට මිනිස් ශරීරයක ඒ අට සුද්දාෂ්ටක කලාපයක් ඒ අට තියෙනවා නම් මිනිස් ශරීරයක එහෙම නැත්නම් සත්ව ශරීරයක එතන කර්ම ශක්තියෙන් හටගන්නා වූ ජීවිතේන්ද්‍රිය රූපයක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ජීවිතේන්ද්‍රිය රූපයත් එකතු වුනහම එතන 9යි ඊට පස්සේ එතන සෝතප්‍රසාදය ඇති වුනහම 10යි. එතකොට ඒක සෝත දසක සෝත දසක කියලා කියන්නේ සෝතප්පසාදයේ සහිත වූ රූප 10 කියන අර්ථයෙන් ඒක සෝත දසක කියලා හඳුන්වනවා. එතකොට එය කන් සිදුරු තුල තඹවන් සියුම් ලොම් ඇති මුදුවකට බඳු සටහන් නැති තැනක සතර මහා භූතයන්ගේ උපකාරය හා ඍතුචිත්ත ආහාරයන්ගේ උපස්තම්භනයේද ජීවිතේන්ද්‍රයාගේ පාලනයේද ඇතිව වර්ණාදීන් විසින් පිරිවරණ ලදුව පවත්නේ. මේ අර උඩ පැහැදිලි කරපු කාරණා ටිකමයි කියන්නේ. ඒක පටවියාපෝ තේජෝ ආයෝ ආදීන් අනුග්‍රහ ලබනවා සතර මහා භූතයෙන් උපකාර ලබනවා ඊළඟට ඍතු චිත්ත ආහාර කියන රූප උපදවන චිත්තජ රූප ඍතුජ රූප ආහාරජ රූප ආදීන් උපස්තම්භනේ ලබනවා එතකොට අර ඇස ගැන කිව්වා වගේම කණෙන් අපට ඇහෙන ශබ්ද දැන් සමහරුන්ගේ අර චිත්තජ රූප මත ඒ කියන්නේ සිතින් ඇතිවෙන කම්පනයත් එක්කලා සම්පූර්ණ කන බිහිරි වෙන්නට පුළුවන්. ඊට පස්සේ උණුසුම අඩු වැඩි වෙනකොට කන් ඇහිම අඩු වැඩි වෙන්නට පුළුවන්. එතකොට ගන්න ආහාර පාන මත කන් ඇහිම වෙනස් වෙන්නට පුළුවන්. දැන් ඔය අපි පුංචි කාලේම මේ සමහර අපි ඉතින් ඔය මේ පොඩි පොඩි කැලෑවල තියෙන පුංචි පුංචි ගෙඩි జాති එහෙම කඩාගෙන කනකොට සමහර වෙලාවට වැඩි හිටියෝ කියනවා මේ මේවා කන්න එපා මේවා ඒවා කෑවොත් කන් ඇහෙන්නේ නැතුව එතකොට ඒ එහෙම කියන්නේ ඒවැයි යම්කිසි බලපෑමක් තියෙනවා ආහාරජ රූප වශයෙන් අර කනේ ඇසෙන ඒ ප්‍රසාදය ආවරණය කරන්නට හෝ වෙනස් කරන්නට ඒකේ යම්කිසි බලපෑමක් තියෙන නිසා. ශබ්දයක ඡායාව ඒ ප්‍රසාදයේ තුලට පිවිසි කලෙහි හඬ දැනගන්නා වූ සිත වූ සෝත්‍ර විඥානය පහළ වේ. ඒ පහළ වීමට ඇසීමයයි කියනු ලැබේ. කුඩා මහත්කමින් නොඑක් ප්‍රමාණවල රූප ඇතුවක් මෙන් නොඑක් ප්‍රමාණවල ශබ්දද ඇත්තේ. එතකොට රූපය කුඩා මහත් වෙනවා විචිත්‍ර වෙනවා වගේ ශබ්දයේත් කුඩා මහත් බව සහ විවිධ විචිත්‍රත්වයන් විවිධත්වයන් පවතිනවා. ඒ රූපයෙන් ඇසට පෙනෙන්නක් නොව චක්සු ප්‍රසාදය කියන ලද රූපච්ඡායා පහළවන්නා වූ ඔපය රූපච්ඡාය 15 කැටපත් ආදී ඇති උපවර්ගයටම අයත් උපේකේ. ශබ්දයේ ස්වභාවය රූපයේ ස්වභාවයට වෙනස් වන බැවින් ශබ්ද ඡායාව කැටපත් ආදී උපයම උපය බඳු උපයකට නොපිවිසේ. ශ්‍රෝත ප්‍රසාදයයි කියනෝයේ ශබ්ද ඡායාව ඇතුළු වීමට යෝග්‍ය උපයකට. ඒ ඇසට පෙනෙන උපය જાතියට වෙනස් උපයකේ. බැවින් එය නොදැකිය හැකිය. දැන් ඇසේ තියෙන ඔපය අර කැටපත්වල තියෙන ඔපය වගේ කණ්ණාඩියේ තියෙන ඔපය වගේ ඔපයක් කියන එක අපට හඳුනා ගන්නට පුළුවන්. ඒකේ තමයි ඡායාවන් පතිත වෙන්නේ. හැබැයි මේ කනේ තියෙන ඔපය කියන එකටත් උපය කියලයි කියන්න වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රසාද රූප කියලයි කියන්න වෙන්නේ. හැබැයි මේ ශබ්ද තරංග ග්‍රහණය කරන්නට පුළුවන් උපය අර කැටපතක තියෙන උපය වගේ කණ්ණාඩියක තියෙන උපය වගේ නෙමෙයි ඊට වඩා වෙනස් විදිහෙන් පිහිටලා තියෙනවා. ඊළඟට ඝාන ප්‍රසාදය. ඝාන විඥානෝත්පත්තියට හේතු වන පරිදි ගන්ධය ගැටීමට යෝග්‍ය වූ නාසය තුල පිහිටියා වූ උපය ඝාන ප්‍රසාදය. වාතය හා එක්ව නාසිකා කුහරයට වැදෙන ගන්ධය එහි ගැටෙන කල්හි ඝාන විඥානයේවත් ගඳ දන්නා සිත උපදී. ඝාන ප්‍රසාදයට නාසිකා කුහරෙහි එලු කුරයකට බඳු සටහන් නැති තැනක චක්සු ප්‍රසාදයේ මෙන්ම මහා භූතාදීන්ගේ උපකාරය හා උපස්තම්භනයේද පාලනයේද ලබමින් වර්ණාදීන් විසින් පිරවන ලබමින් පවත්නේ. එතකොට දැන් මේ ඝාන ප්‍රසාදය අර දෙකටම වඩා වෙනස් වූ ප්‍රසාද රූපයක්. එතකොට ඒකෙන් අර ගන්ධයන් ග්‍රහණය කර ගැනීමයි කරන්නේ. ඒක නාසය ඇතුලේ පිහිටලා තින්නේ ලොකු හරයකට වගේ හැඩය තියෙන ප්‍රමාණයක තමයි මේක පිටලා තියෙන්නේ කියලා පැහැදිලි කරනවා. එතකොට ඒකත් අර විදිහට කර්ම ශක්තියෙන් හටගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූපවල උපකාරය නිසායි පවතින්නේ. ඊළඟට කර්ම ශක්තියෙන් හටගන්නා රූපයක් වුණාට චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප වලින් පස්තම්බනේ ලබනවා. ඒ වගේම රූප කලාපේ පවතින වර්ණ ගන්ධ රස ඕජා වල වලින් පිරිවරනවා. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපේ අනුග්‍රහය ලබනවා. අනුග්‍රහය ලැබෙන් තමයි මේ ඝාන ප්‍රසාද රූපය පහළ වෙන්නේ. එතකොට ඝාන ප්‍රසාද රූපය සහිත වූ රූප කලාපය අර මූලික සුද්දාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි ඝාන ප්‍රසාදයයි 10ම එකතු වුණාන් පස්සේ ඒක ඝාන දසක කියලා ඒ වෙනම කලාපයක් හැටියට හඳුන්වනවා. ඊළඟට જીවහා ප්‍රසාදය. දැන් මේවා මම ඉක්මනට ඉක්මනට කියාගෙන යන්නේ පෙනුතුනේ අපිට මේවා ගොඩාක් පැහැදිලි කරන්න දෙයක් නැහැ. එකක් තේරුම් ගත්තාම ඒ අනුසාරයෙන් අපිට අනිත් ඒවා හඳුනා ගන්න පුළුවන්. මොකද ඒ වයින් ඒ අදාළ කෘත්‍ය පමණයි සිද්ධ කරන්නේ. දැන් අර පටවියාපෝ තේජෝ වායෝ වගේ ගොඩාක් දේවල් කෙරෙන්නේ මේ ප්‍රසාද රූප වලින් ඒ අදාළ ආරම්මණය ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලිය තමයි ප්‍රසාද රූප වලින් කරන්නේ. ජීවහා ප්‍රසාදේ ජීවහා විඤ්ඤාණ විඤ්ඤාණෝත්පත්තියට හේතු වන පරිද්දෙන් ආහාර පාන ආදී ඇති රසය ගැටීමට යෝග්‍ය වූ දිවෙහි පිහිටි උපය ජීවහා ප්‍රසාදත. එයද කියන ලද පරිදි මහා භූතයන්ගේ උපකාරයේද උපස්තම්භනයේද පාලනයේද ලැබමින් වර්ණාදීන් විසින් පිරවරන ලදුව දිවේ මැද කොටසෙහි මැදින් දෙකට කැපූ උපුල් පතක කියන්නේ මානෙල් පෙත්තක අග කොටසකට බඳු සටහන් ඇති ප්‍රදේශයේ පවත්නේ ආහාර පානාදීන්ගේ ගේ රසය එහි ස්පර්ශ වූ කල්හි ජීවහා විඥානය උපදී. එය ඉපදීමෙන් රස දැනීම සිදු එතකොට දිවේ පැතිරලා පවතින මේ ජීවහා ප්‍රසාද නැමැති රූපය කර්ම ශක්තියෙන් හටගන්නවා ඊට පස්සේ ඍතුජ රූප චිත්තජ රූප ආහාරජ රූප වලින් අනුග්‍රහ ලබනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආදීහි උපකාර ලබනවා වර්ණ ගන්ධ රස ඕජා සහ ජීවිතේන්ද්‍රිය රූපය වර්ණ ගන්ධ රස ඕජාදී පිරිවරාගෙන ජීවිතේන්ද්‍රිය රූපේ අනුග්‍රහය ලබමින් මේ ජීවහා ප්‍රසාද රූපේ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රසාද රූපේ තියෙන නිසා තමයි අපිට දිවට රසයන් දැනගන්නට පුළුවන් වෙන්නේ. එතකොට දිවට දිවේ ඒ ඒ ස්ථානවලට රසයන් ස්පර්ශ වෙනකොට ඒත් එක්කලා එය හඳුනා ගන්නා සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වීම තමයි ජීවහා විඥානය කියලා කියන්නේ ඒ ජීවහා විඥානයේ පහළ වීම තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී රස දැනගත්තා කියලා අපි ව්‍යවහාර කරන්නේ. ඊළඟට අවසාන එක කාය ප්‍රසාදය. කාය විඥානය ඉපදීමට හේතු වන පරිදි ස්ප්‍රස්තව්‍යය කියනු ලබන පෘථුවි තේජෝ වායෝ යන භූත රූප තුන ගැටීමට යෝග්‍ය වූ කර්මයෙන් ජනිත භූතයන්ගේ උපය කාය ප්‍රසාදය. දැන් මේ කාය ප්‍රසාදය කියන එකත් අර වගේමයි කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ පඨවි තේජෝ වායෝ කියන ධාතු කොටස් තුන තමයි. දැන් ඇහැට වර්ණය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසය, කයට පොට්ටබ්බය. පොට්ටබ්බ කියන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුනෙහි ස්පර්ශය. එතකොට එය පුළුන් රසක පැතිරී සිටන තෙලක් මෙන් කෙස්ලොම් නිය ආදී පහස නොදැනෙන තැන්හැර මුළු සිරුරෙහිම පැතිර කියන ලද පරිදි මහා භූතයන්ගේ උපකාර පස්තම්බනාදීන් පවත්වන යම් කිසිවක් එහි ගැටුණු කලෙහි කාය විඥානය එය අසුරු කොට උපදී එයට පහස දැනීමයිද කියනු ලැබේ එතකොට දැන් මේ කාය ප්‍රසාදයට අර වගේමයි මුළු ශරීරය පුරාම පවතින සමහර තැන්වල ඒ කාය ප්‍රසාදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ මොනවද? කෙස්, ලොම්, නිය ආදීෙහි. දැන් අපට කෙස් කැපුවට රිදෙන්නේ නැත්තේ ලොම් කැපුවට රිදෙන්නේ නැත්නම් කෙස් ගහක් ගැලෙවුවොත් අපට රිදෙන්න පුළුවන්. ඒ ගැලෙවුවොත් ඒක අහමට සම්බන්ධ වෙලා තියෙන තැන ස්පර්ශය දැනෙනවා. ලොම් ගහක් ගැලෙවුවොත් අපට ඒ ස්පර්ශය දැනෙනවා. හැබැයි කෙස් ගහක් කැපුවයි කියලා, ලොම් ගහක් කැපුවයි කියලා අපට රිදෙන්නේ නැත්තේ. ඊට පස්සේ නියපොත්තක් කැපුවයි කියලා. නියපොත්ත කපනකොට මස් කැපුණොත්, ඇදුනොත් අපට ඒකේ පීඩාව දැනෙනවා. නමුත් නියපොත්තක් කැපුවට අපට වේදනාවක් දැනෙන්නේ නැත්තේ කුමක් නිසාද? ඒ තැන්වල අර කාය ප්‍රසාද රූපේ පිහිටලා නැති නිසා. එහෙම නැත්නම් නියපොතු කෙස් ආදී තිබුණා නම් එහෙම අපිට මේ ඇඟිල්ලක් කපනකොට රිදෙන්නා වගේ වේදනාවක් එන්න පුළුවන් අර නියපොත්ත කපනකොට. එතනත් අර අර ඒ අනිත් අපි ඇඟේ කොටසක් වෙනත් කොටසක් කපනකොට ඇති වෙන විදිහේ පීඩනයක් මෙතනත් ඇති වෙනවා. ඇති වුණාට ඒක අපට දැනෙන්නේ නැත්තේ එහි අර කාය ප්‍රසාද රූප පිහිටලා නැති නිසා. ඊළඟට තව සඳහන් වෙනවා අපේ ආමාශය ඇතුලේ ඒ ප්‍රසාද රූප ගොඩක් අඩු අඩුයි මොකද ඒවා තිබුණා නම් එහෙම අපිට ආහාර ජීර්ණ ක්‍රියාවලියත් එක්කලා ලොකු පීඩාවක් අපිට දැනෙනවා අර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඇති වෙන වෙනස්කම් එක්කලා. ඉතින් ඒ නිසා ඔය වගේ දැන් කෙස්ලොම්නිය ආදීෙහි කොහොමත් නැහැ අර ශරීර අභ්‍යන්තරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන කොටසේ හැරෙන්න අනිත් තැන්වල ඒ කියන්නේ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නට අදාළ පද්ධතියක් තියෙනවානේ ජීර්ණ පද්ධතිය. ඒ පද්ධතියේ බිත්තිවල ඒක තියෙනවා. ඒ නිසා අපට ඒ ජීර්ණ ක්‍රියාවලිය වෙනසක් වෙච්ච ගමන් බඩේ කැක්කුම ආදිය දැනෙන්න ගන්න. ඒ දැනෙන්නේ අර ඒ පද්ධතියේ කාය ප්‍රසාද රූප තියෙනවා. හැබැයි ඒ පද්ධතිය ඇතුල් පැත්තේ අර ජීර්ණය ක්‍රියාවලිය සිද්ධ වෙන කොටසේ ප්‍රසාද රූප නැහැ කියන බවයි පැහැදිලි කරන්නේ. දැන් එතකොට අපි ඔය පැහැදිලි කරගත්තේ ප්‍රසාද රූප පහ පිළිබඳව ඊට පස්සේ ප්‍රසාදයන්ගේ උත්පත්ති හේතු කියලා මහානායක හඳුරෝ කාරණා ටිකක් කියනවා. ඊට පස්සේ තව මේකේ දර්ශනාදී සිදුවන ආකාරය කියනවා. ඉතින් මෙන්න මේ කොටස තමයි අපට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. අර මුල් කාරණා ටික අපිට වැදගත් වෙන ඔය මූලික ස්වરૂපය හඳුනා ගන්න මේවා ක්‍රියාකාරීත්වය කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කර්මය චිත්තය තෘෂ්ණාව මේවට සම්බන්ධ වෙන්නේ කොහොමද මේවා සිද්ධ වෙන මේ සමස්ත කාර්යභාරය අපට හඳුනා ගන්න මේ කියන විස්තරය ඉතාමත්ම වැදගත් ප්‍රසාදයන්ගේ උත්පත්ති හේතු. රූප දකිනු කැමැත්තය, ශබ්ද අසනු කැමැත්තය, ගඳ දැනගනු කැමැත්තය, රස විඳිනු කැමැත්තය, පහස විඳිනු කැමැත්තය යන මේ කරුණු පසට කාම තෘෂ්ණාවයයි කියනු ලැබේ. කාම තෘෂ්ණාව අප්‍රහීන සත්‍යයන් විසින් කරන ලද කර්මය කාම තෘෂ්ණාව සහාය කොට ඇත්තේ. කුසල වූ හෝ අකුසල වූ හෝ කර්මයකින් භවයේහි සත්‍යය උපදින කල්හි හෝ උපන් පසු හෝ ඒ සත්‍යය තුළ අප්‍රහීන භාවයෙන් පැවති දකිනු කැමැත්ත වූ කාම තෘෂ්ණාවට අනුකූල වූ ඒ කර්මෙන් චක්සු ප්‍රසාදය උපදවනු ලැබේ. අසනු කැමැති බව වූ කාම තෘෂ්ණාවට අනුකූල පරිදි සෝත ප්‍රසාදය උපදවනු ලැබේ. ගඳ දැනගනු කැමැති බව වූ තෘෂ්ණාවට අනුකූලව ඝාන ප්‍රසාදය උපදවනු ලැබේ. රස විඳින්න කැමැති බව ඌ කාම තෘෂ්ණාවට අනුකූලව ජීවහා ප්‍රසාදය උපදවනු ලැබේ. පහස විඳිනු කැමැති බව කාම තෘෂ්ණාවට අනුකූලව කාය ප්‍රසාදය උපදවනු මේ කාරණා ටික ඊ타ත්ම වැදගත් වෙනවා. ඒ මොකද මේ ප්‍රසාද රූප ජනිත වෙන්නේ නිකම්ම නෙමේ අපි ඒ ඒ ඉන්ද්‍රයන්ගෙන් ඊට අදාළ ආරම්මණයන් විඳින්නට කැමැත්ත වූ කාම තෘෂ්ණාව තියෙන නිසා. දැන් ඒ ඒ අදාළ ඉන්ද්‍රියෙන් ඒ ආරම්මණය ග්‍රහණය කරගැනීමේ තෘෂ්ණාව අපි සතුව නැතිනම් අපි ඊළඟට උපදිනකොට ඒ ඉන්ද්‍රිය අහෝසි වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කාම ලෝකයේ අපි උපදිනවා කියලා කියන්නේ කාම ලෝක 11ක් තියෙනවානේ. සතර පායයි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. එතකොට මේවට කියනවා කාම ලෝක කියලා. ඇයි මේවට කාම ලෝක කියලා කියන්නේ? මේ පංචේන්ද්‍රයන්ගෙන්ම අරමුණු විඳීමේ කැමැත්ත ඇති අය උපදින තැන්. ඒ නිසා මේ කාම ලෝක 11 මේ ඉන්ද්‍රිය පහම ක්‍රියාත්මක වෙනවා. ඇස කන, නාසය, දිව, කය කියන පංචේන්ද්‍රියම ක්‍රියාත්මක කරනවා. මොකද මේ පහෙන්ම ලෝකය අත්විඳින්න කැමති. ඒ පහෙන්ම ලෝකය අත්විඳින්න කැමති බව හඳුන්වනවා කාම කියලා. කැමැත්ත. එතන මොකද්ද කාම? රූපකාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටබ්බකාමය. එතකොට අපිට කොච්චර රූප දැක්කා වුණත් තව තව දකින්න කැමති. ඒ නිසා තමයි S2 පෙනීම අඩු වෙනකොට අපට කනගාටුවක් ඇති වෙන්නේ. අපි ඒක පෙනීම පවත්වා ගන්න උත්සාහ කරන තව දකින්න කැමතියි. ඒතර කන ඇහෙන අඩු වෙනකොට අපි ඒක වැඩි කරගන්න උත්සාහ කරන එක පවත්ව ගන්න නඩත්තු කරගන්න උත්සාහ කරන අපිට ඇසීමේ කැමැත්ත තියෙනවා. ආග්‍රහණය ලැබීමේ කැමැත්ත, රස විඳීමේ කැමැත්ත, ස්පර්ශන් ලැබීමේ කැමැත්ත. මේවට කියනවා පංචකාමයයි කියන. එතකොට මේ පංචකාමය සහිත පංචකාමයට ඇලුම් කරන ඒ සත්වයන් උපදිනවා දැන් ඇසෙන් රූප දකින්න කැමැත්ත තියෙනවා කනෙන් ශබ්ද අහන්නත් කැමැත්ත තියෙනවා නාසයෙන් ගඳ සුවඳ ලබන්න දිවෙන් රස විඳින්න කයින් ස්පර්ශ ලබන්න කැමැත්ත තියෙනවා කැමැත්ත තිබුණා වුණාට මැරෙන මොහොතේ අකුසලයක් මතුවෙනවා එතකොට මොකද වෙන්නේ? අකුසලයට අදාළව නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන සතර පායෙන් තනක උපදිනවා. හැබැයි පංචේන්ද්‍රියම ඇතුව. පංචේන්ද්‍රියම ක්‍රියාත්මකයි. හැබැයි අකුසල විපාකයක් හැටියට දුගතිය උපදිනවා. අපි හිතමු පංචේන්ද්‍රයන්ම ලෝකයේ අත්විඳින්න කැමති කුසල විපාකයක් මතුවෙනවා. ඒ කුසල විපාකයට අනුව ඒතනත්ත මනුස්ස ලෝකයක හෝ දිව්‍ය ලෝකයක උපදින්නට පුළුවන්. අර ප්‍රතිසන්දියට ආසන්නේ එහෙම නැත්නම් චුතියට ආසන්නේහි ආරම්මන ග්‍රහණය කරන විදිහ අනුව එයාගේ ගති නිමිත්ත කොතනද උපදින්නේ එහෙම නැත්නම් ඒ කර්ම වේගය මතුවෙනකොට වඩා ප්‍රිය වෙන්න දෙව්ලොවටද මනුලොවටද ඒ අනුව දෙව්ලොව හෝ මනුලොව උපදින්නට පුළුවන් කුසල විපාක දෙව්ලොවපන්නත් මනුලොවපන්නත් ඒ හැම සත්වයකටම ඇස කන නාසය දිව කය කියන පංචේන්ද්‍රයන්ම ක්‍රියාත්මකයි. ඇයි ඒ පහෙන්ම ආරම්මන ග්‍රහණය කර ගැනීමේ කැමැත්ත වූ කාම තණ්හාව තවම එය සතුව තියෙන නිසා. දැන් මනුස්ස ලෝකෙදී යම්කිසි කෙනෙක් ධාන උපදවා ගන්න. ධාන උපදවා ගන්නකොට ඒතනත්තා නාසයෙන් ආග්‍රහණය ලැබීමේ කැමැත්ත දිවෙන් රස විඳීමේ කැමැත්ත, කයින් ස්පර්ශ ලැබීමේ කැමැත්ත කියන මේවයින් මනස ඉවත් කරගෙන රූප ශබ්ද කියන දෙක පමණක් පාවිච්චි කරමින් තමයි ඒ ධානය සඳහා මනස පුහුණු කරන්නේ. එතකොට ධානය ධාන කෘත්‍ය સિદ્ધ කරනකොට අර කාමයන්ගෙන් සිත ඉවත් කරනවා. කියන්නේ රූප ශබ්ද තාම තියනවා කියලා කියන්නේ ඒවට කාමයෙන් බැඳෙනවා කියන එක නෙමෙයි. හැබැයි දැන් කසින නිමිත්තක් ආදිය අරගෙන ප්‍රගුණ කරන්න නම් එතනදී අර රූපය පිළිබඳව අදහසක් තියෙන්නට ඕන. එහෙම නැතුව කසින වඩන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා එතකොට ධාන වඩන තනත්තා රූපය හා ඒකබද්ධවයි කටයුතු කරන්නේ. ඊළඟට ශබ්දය. ශබ්දය කියලා කිව්වන් පස්සේ ශබ්දය ක්‍රියාත්මක වෙන්නේ විතක්ක ਵਿਚාර. එහෙම නැත්නම් මේ වචන ක්‍රියාත්මක වෙන විතක්ක ਵਿਚාරත් එක්කලා ඒ වගේම අර අතනට යන තැනත්තා ඔහුට ශබ්දය ප්‍රයෝජනවත් වෙනවා මොකද ගුරුවරයාගෙන් කමටහන් අසා ගන්න දැනගන්න ආදී ඔහුට ශබ්දය ඇසුරු කරන්නේ නැතුව මේ කාර්ය ඉස්සරහට ගෙනියන්න බෑ ඒ නිසා ඔහුට ශබ්දය පිළිබඳ අදහසක් තියාගන්නට වෙනවා හැබැයි අර ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා ඒවා ඔහුට මේ මේ භාවනා කෘත්‍ය සඳහා අත්‍යවශ්‍ය දෙ නෙමෙයි එතකොට දැන් මේ ධානය උපදවාගත්තු තැනත්තා ඒ ධානයත් එක්කලා රූප ශබ්ද කියන දෙක ඇසුරු කළාට අනිත් ඒවායින් මනස හුඟක් ඔබ්බට ගිහිල්ලා එතකොට අර පංචකාමයන්ම ඇසුරු කිරීමේ ඕනකම ගිලිහිලා ගිහිල්ලා භාවනා කෘත්‍ය සඳහා අවශ්‍ය රූප ශබ්ද දෙක පවත්වාගෙන යනවා. එතකොට ඒ මානසික தත්ත්වයක් එක්කලා ඒ රූපා ඒක හඳුන්වන රූපාවචර කියලා. එතකොට ඒ රූපාවචර ධානයේ බ්‍රහ්ම ලෝක වල උපදින්නට පුළුවන් රූපාවචර බ්‍රහ්ම ලෝකවල. તો රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒකෙන් 15කම චක්කු සෝත කියන ඉන්ද්‍රිය දෙක ක්‍රියාත්මකයි. ඊට පස්සේ මන. මේ ඉන්ද්‍රිය තුන ක්‍රියාත්මකයි. හැබැයි ඒ බ්‍රහ්මයින්ට ගාන, જીවහා, කාය කියන මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රකට නැහැ. දැන් බ්‍රහ්මයාට අර දෙවියන්ට වගේ යම්කිසි සූක්ෂම කයක් තියෙන්නට පුළුවන්. හැබැයි ඒ දෙවියන්ට වගේ කාය ස්පර්ශයක් බ්‍රහ්මයාට ක්‍රියාත්මක වෙන්නේ මොකද අර පොට්ටබ්බයට අදාළ ඒ ප්‍රසාද රූප ජනිත වෙලා නැති නිසා. එතකොට අපි හිතමු දැන් හැඩයක් ගත්තොත් අපි දන්නේ නැහැ බ්‍රහ්මයාගේ හැඩය කොහොමද කියලා. මේ මිනිස්සෙක්ගේ වගේ හැඩයක්කට ඒ ඒ සටහන ගත්තොත් එතකොට මේ අපිට පේනවා වගේ නහයක් දිවක් තියනවා වගේ සමහර විට පේනෙන්න පුළුවන්. නමුත් ඒකේ ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද ඒවා පිහිටලා නැහැ. ඒ පිහිටලා නැති නිසා ඉතින් අපි දන්නේ නැහැ බ්‍රහ්මයාගේ ශරීරය කොහොමද කියලා. ඉතින් මිනිස්සු ඒක අඳින්නේ මනුස්ස ස්වරූපයෙන්නේ. නමුත් ඇත්තටම බ්‍රහ්මයාගේ රූපය කොහොමද තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඕන ඕන හැඩයකින් පවත්ව ගන්න පුළුවන් ඊටා සූක්ෂම ශරීරයක් නිසා. නමුත් බ්‍රහ්මයාට ක්‍රියාත්මක වෙන්නේ චක්සු ප්‍රසාදය සහ සෝත ප්‍රසාදය කියන මේ ප්‍රසාද රූප දෙකයි ඊට පස්සේ මනෝවිඤ්ඤාණයයි ඒ කියන්නේ මනසයි කියන මේ ඉන්ද්‍රිය තුන තමයි ක්‍රියාත්මක. ඊට පස්සේ අපි කියවන්නේ දැන් රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක තමයි අර ස්වභාවය. එකක් තියෙනවා අසඤ්ඤතලය. අසඤ්ඤතලයේ උපදින අය චතුර්ථ ධානයේ දක්වා ධාන උපදවගෙන ඊට පස්සේ ඒ අය කල්පනා කරනවා මේ අබුද්ධෝත්පාද කාලවල තමයි ගොඩක් වෙලාවට මේ වැරදි වැටහීම් ඇති වෙන්නේ සහ බුදුදහම පිළිබඳ අසුරක් නැති අයට. එතකොට ඒ අය කල්පනා කරනවා මේ සියලු පීඩාවන් තියෙන්නේ මේ සිත නිසා. මොකද සිත සිතටනේ දේවල් දැනෙන්නේ. දැන් අපි සිහි නැති කරලා ශල්‍ය කර්ම කරනවා, පලනවා, කපනවා, විඳිනවා, එන දානවා, පුච්චනවා, මහනවා. ඒ මොනවා කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සම්බන්ධව සිත් පහළ වෙන්න පටන් ගත්තට පස්සේ අපිට අධික වේදනාවක් දැනෙන්න ගන්නවා. එතකොට කාය පීඩා දැනෙන්නේ චිත්ත පීඩා දැනෙන්නෙත් මොකක් නිසාද? සිත තියෙන නිසා. එතකොට අරගොල්ල චතුර්ථ ධානය දක්වා ධාන උපදවාගෙන ඊට පස්සේ අය කල්පනා කරනවා මේ සිත නිසා තමයි සියලු පීඩා ඇති වෙන්නේ. සිත නැත්තම් මේ මොනම පීඩාවක්වත් නැහැ. ඊට පස්සේ එතන ඉඳලා ඒගොල්ලෝ සිත ප්‍රතික්ෂේප කරමින් භාවනාව ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. එතකොට චතුර්ථ ධානය නිසා රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. හැබැයි සිත ප්‍රතික්ෂේප කරපු නිසා සිත නිෂ්ක්‍රීය වෙනවා. ඒ ආත්ම භාවය තමයි අසඤ්ඤතලය. දැන් මම මේ පැහැදිලි කරන්නේ මොකද්ද? මේ ප්‍රසාද රූප පහළ වෙන්නේ අපි ඒවා ලබන්නට කැමතිනම් පමණයි. ඒතර සිත පවා ජනිත වෙන්නේ ඒ සිතින් අරමුණු දැන ගැනීමේ කැමැත්ත තියෙන නිසා. ඒතර සිතින් අරමුණු දැනගැනීමේ කැමැත්ත අපි ප්‍රතික්ෂේප කළොත් සිත නිෂ්ක්‍රීය වෙන්නට ඒක හේතු වෙනවා. හැබැයි ඒකට අදාළ ශක්තියක් ජනිත වෙලා තියෙනවා. දැන් අපි නිකන් සිත ප්‍රතික්ෂේප කළයි කියලා අපේ සිත නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. නමුත් අර චතුර්ථ ධානය දක්වා ධාන උපදවාගත්තු කෙනා සිත ප්‍රතික්ෂේප කරනකොට ධාන බලයත් එක්කනේ එක කරන්නේ. එතකොට මේ ධාන බලයට අදාළව රූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදුනහම අර මනසින් ඒක ප්‍රතික්ෂේප කිරීමත් එක්කලා తాවකාලිකව ඒ ලෝකයේ පවතින තාක්කල් සිත නිෂ්ක්‍රීයව පවතින. ඒක තමයි අසඤ්ඤතා. ඊට පස්සේ අරූපතලය කියලා කියන්නේ අර රූපාවචර බ්‍රහ්මයා රූප සප්ත කියන දෙකට හරි අවධානය යොමු කළානේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ අරූප. ඒ කියන්නේ ආකාසානංච ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියනකොට එතකොට ඒ අය අරමුණු කරන්නේ අර පටවි කසින ආදී වශයෙන් ඇසට අරමුණු වෙන රූප නෙමෙයි අරූප ස්වરૂපයන් තමයි අරූපී තත්වයන් තමයි අරමුණු කරමින් සිත පුහුණු කරන්නේ. එතකොට ඒ අයට ඇසින් රූප දැකීම, කනින් ශබ්ද ඇසීම, නාසයෙන් ආග්‍රහණ ලැබීම, දිවෙන් රස විඳීම, කයින් ස්පර්ශ ලැබීම කියන මේ සියල්ල අතික්‍රමණය කරලා මනසින් පමණක් ගත හැකි සංඥා අරමුණු හැටියට ගනිමින් තමයි ඒ අය පවතින්නේ. ඒතර ඒ පුහුණුවත් එක්කලා ඒ අය අරූප තලය උපදිනවා. එතකොට එතන ඇසත් නැහැ, කනත් නැහැ, නාසයත් නැහැ, දිවත් නැහැ, කයත් නැහැ. දැන් ඒ නැති වෙන්නේ මොකක් නිසාද? මනසින් ඒවා පිළිබඳව කැමැත්ත తాවකාලිකව අතහැරලා තියෙන නිසා. එතකොට අපි පංචේන්ද්‍රයන්ම ඇතුව ඉපදිලා තියෙන්නේ මොකක් නිසාද? රූප දැකීමේ කැමැත්ත. ශබ්ද ඇසීමේ කැමැත්ත ආග්‍රහණ ලැබීමේ කැමැත්ත රස විඳීමේ කැමැත්ත ස්පර්ශ ලැබීමේ කැමැත්ත නිසා. ඒතර යම් යම් දෙයක කැමැත්ත අඩු වෙනකොට ඊට අනුරූපී වූ ආත්ම භවල ඒතනත්ත ජනිත. දැන් තව පැත්තක් තියෙනවා මේකේ. අපිට කැමැත්ත තියෙනවා හැබැයි අපි සසරේ අනිත්යයට ඒ රූප දැකීමේ, ශබ්ද ඇසීමේ අවස්ථා අහිමි කරලා දැන් මොකද වෙන්නේ? මේ දෙක එකතු වෙලා විපාක දෙනවා. මොකක්ද එකතු වෙලා විපාක දෙනවා කියන්නේ? ඇස ලබන් ඇසෙන් රූප දකින්නට කැමති නිසා ඇස ඇති තැනක උපදිනවා. කනෙන් ශබ්ද අහන්න කැමති නිසා කන ඇති තැනක උපදිනවා. පංචේන්ද්‍රයන්ගෙන්ම දේවල් විඳින්න කැමති නිසා පංචේන්ද්‍රියම ඇති තැනක උපදිනවා. හැබැයි අන් අයට ඒ ඒ ඉන්ද්‍රයන්ගෙන් ආරම්මන ග්‍රහණය කරගන්නට අපි සසර බාධා කරලා අකුසලයක් කරගෙන තියෙනවා අර ඉන්ද්‍රිය ඇති තැනක ඉපදිලා ඒ ඉන්ද්‍රිය නෂ්ට වෙනවා. ඒ කියන්නේ ඒක සක්‍රිය නැති වෙනවා. ඒක එතකොට අර ප්‍රසාද රූප හරියට පිහිටන් නැති බව හෝ තව විවිධ හේතු වෙන්නට පුළුවන්. දැන් ඇසේ චක්සු ප්‍රසාදය හොඳට තිබ්බා වුණත් ස්නායු වල ආබාධ ඇති වුණොත් ඒත් පෙනීම වෙනස් වෙන්නට පුළුවන්. ඊට පස්සේ මතු පිට අක්සිකාචේ දේවල් දැන් අර සුද වගේ බැඳුනන් පස්සේ එතකොට පෙනීම වෙනස් වෙන්නට පුළුවන්. ඊට පස්සේ අර අපි ඇසෙන් ඇතුළට ගන්නා ආලෝක කදම්බය අර අන්ධ බින්දුව කියන තැනට යමු වුණොත් එහෙම ඒත් පේන්නේ නැති වෙන්න පුළුවන්. මෙහෙම විවිධ කාරණා මතුවෙන්නට පුළුවන් ඇසේ පෙනීම වෙනස් වෙන්නට. එතකොට දැන් ඇස ඇති ලෝකයක ඉපදිලා තියෙනවා. හැබැයි අන් අයට රූප දකින්නට බාධා කිරීමේ අකුසල කර්ම වේගයේ විසින් අර ප්‍රසාද රූප નિවරදිව පිහිටලා ඒ රූප ඡායාවන් හඳුනා ගන්නට තියෙන අවස්ථා අහිමි වෙන්නට පුළුවන්. එතකොට මේක උත්පත්තියෙම වෙන්නටත් පුළුවන්. ඊළඟට ඉපදිලා කාලයක් ගත වෙද්දී අර වගේ කර්ම වේගයක් බලපෑවොත් එහෙම වෙන්නටත් පුළුවන්. එතකොට මේ කර්ම වේගය නිසා මේක සිද්ධ වෙනවා නම් අවශේෂ හේතු සකසගෙන කර්මය විසින් ඒ සිද්ධ වෙනවා සමහර අවස්ථා තියෙනවා එහෙම බරපතල කර්මයක් නැහැ හැබැයි Tamanගේ වැරදි පරිහරණය නිසා ඇස කන නාසය දිවකය මේවා වැරදි විදිහට පරිහරණය කරන විෂම පරිහරණය ඊළඟට අර වගේ ආහාර පානවල අඩුලුහුඩුකම් ඊළඟට ඉරියව් පැවැත්වීමේ අඩලොහුඩුකම් උණුසුමේ අඩු වැඩිකම් මේ වගේ බාහිර කාරණා නිසා අපේ මේ ප්‍රසාද රූපවල ක්‍රියාකාරීත්වය නිසි පැවැත්ම අඩාල වෙන්න පුළුවන් ඇයි අපි සිහිපත් කළා කර්ම ශක්තියෙන් හටගත්තා වුණාට චිත්තජ රූප ඍතුජ රූප ආහාරජ රූප වලින් උපස්තම්භනේ ලබනවා සහයෝගය ලබනවා ඒ උපස්තම්භනේ ලබන නිසා චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූපවල උපස්තම්භණය නැති වෙච්ච ගමන් අර ප්‍රසාද රූප ටිකට ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නට බැරි වෙනවා. ඒතකොට කර්ම වේගෙන් රූප දැකීමේ කැමැත්ත නිසා ඇසක් ඇතුව පහළ වෙලා තියෙනවා. ඒ රූප දැකීමේ කැමැත්තට අදාළ කුසල් කරපු නිසා චක්සු ප්‍රසාද රූපත් පහළ වෙලා තියෙනවා. හැබැයි ඒක පහළ වුණාට ඒක නඩත්තු කරගන්නට දක්ෂ නැති වෙනකොට වෙනස් වෙලා යන්නට පුළුවන්. ඔන්න ඔය වගේ ත්‍ොෂ්ණාව නිසායි මේවා ලැබෙන්නේ. හැබැයි ත්‍ොෂ්ණාවෙන් ලැබුණට කර්ම ශක්තිය අනුවයි අපිට ඒවා නිසි විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ. එතකොට ත්‍ොෂ්ණාවයි කර්ම ශක්තියයි දෙකම තිබුණා වුණත් අපි ඒවා නඩත්තු කරගන්නට දක්ෂ වෙන්නේ නැත්නම් චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප වලින් එක නඩත්තු කරගන්නට දක්ෂ වෙන්නේ නැතිනම් ඒත් ඒවා අඩාල වෙලා වෙනස් වෙන්නට පුළුවන්. එතකොට ඔය විදිහට විවිධ හේතු ප්‍රත්‍ය නිසා මේ ඉන්ද්‍රයන්ගේ අරමුණු හඳුනා ගැනීමේ හැකියාව උස් පහත් වෙන්නට පුළුවන්. එතකොට ඒ අරමුණු හඳුනාගත්තා වුණත් අර ඉන්ද්‍රයන්ගේ ඇතිවෙන වෙනස්කම් මත අපි හඳුනා ගන්නා ආරම්මණය නිවැරදි හෝ වැරදි වෙන්නට පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියන එක අපි ලබන සතියේ කතා කරමු ඊතුරු කොටස දැන් අද අපි ඔය කතා කළේ මූලික වශයෙන් මේ කර්මජ රූප කොටාශයක් වූ ප්‍රසාද රූප කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒවා මොන මොන හේතුප්‍රත්‍යයන් මතද හටගෙන නඩත්තු වෙන්නේ කියන කාරණා ටික තමයි අපි අද කතා කළේ. ඒතකොට ලබන සතිය අපි කතා කරනවා මේ දර්ශන ශ්‍රවණ ආදී කෘත්‍යයන් කොහොමද සිද්ධ වෙන්නේ සහ ඒවා සිදු වෙනකොට ඒවා තුල ඇති වෙන්නට පුළුවන් තවත් බොහෝ වෙනස්කම් පිළිබඳව අපි ළඟන සතියේ කතා බහ කරමු. හොඳයි එහෙනම් අද දවසට ඒ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි සුබුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.